අරුණමණතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ මහත්මිය අහපු ප්‍රශ්නේදී මට ප්‍රශ්නයක් ඇති වුණා. දැන් යම්කිසි කෙනෙකුට සක්මන් භාවනාව තුලින් හරි එහෙම නැත්නම් ගොඩක් දුරට ආනාපාන සතිය වඩනකොට හරි නාම රූප පරිච්ඡේද ඥානීය වගේ ඥානයක් ඇති වෙලා එතනින් ඉදිරියට යන්න පටන් ගත්තොත් එතකොට එයාට පුද්ගල භාවය ඒ තුලින් නැති කරගන්න පුළුවන් බොහෝ දුරට. එතකොට ඒ එහෙම පදනමක් තුලින් පවා ඉදිරියට අපිට යන්න පුළුවන් අර විද්‍යට දැනුමක් තුලින් යනවට වඩා අතන ප්‍රායෝගික සංසිද්ධියම S2ට පේනා වගේ සමහර වෙලාවට ඇත්තට මේ වේගෙන් වෙනස් වෙන එක ඇස්වලට පවා පේන තත්ත්වයක් එන්න පුළුවන් සමාධි තත්ත්වයක් ඒකට මිශ්‍ර වුණාම එතකොට ඒක ඇස් පනා පිට මෙයාට පේන්න පටන් ගන්නවා ඉතින් ඒක ඒකත් තියෙන එක එතකොට අරක නැති වුණාට මේක තිබ්බ අර්ථ තියෙන එක හොඳයි. ඒක තමයි මම අර මුලින් කිව්වේ සමහර බාසුන්නහලා ඉන්නවා අත්දැකීම් තුලින් ඉංජිනේරුවන්ටත් වඩා ඒගොල්ලන්ට ඒකේ ප්‍රායෝගික වැටහීමක් තියෙනවා. එතකොට ඒක ක්‍රමයක් අත්දැකීම තුලින් සති සම්පජඤ්ඤයම ප්‍රගුණ කරමින් ඒකෙන් අවබෝධ අනිත් ක්‍රමය තමයි සුතමය ඥාන වශයෙන් මේවා ඉගෙනගෙන චින්තාමය ඥාන වශයෙන් හිතලා කල්පනා කරලා තේරුම් අරගෙන ඊට පස්සේ භාවනාවට ඒවා යොමු කිරීම. ওই ක්‍රම දෙකටම අපිට යන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සරණයි.